নমස්කාර පූර්වකව එරියුම් කරමු මෙතෙන් පටන් අප සෑම දෙනා කෙරෙහිත් සිටින් මේ දේශනාව පවත්වන හැටියට අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්සේ සාදු සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්තා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා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 කායේන සංවරෝ සාදු සාදු ආචාය සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සබ්බත් සංවරෝ සබ්බත් සංවතා භික්ඛු සබ්බ දුක්ඛා පමුච්චති සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න දුදරියනේ පින්වත්නි අද විවේක සෙන්සුරාදා දවසේ අපි අරමුණු කරන්නේ අපේ දරුවන්. නමුත් ඒ දරුවන් සකස් කර ගැනීමේදී අපි මේ සඳහන් කරන කාරණා හොඳින් හිතලා බලපුවාම අපේ වැඩිහිටියාට මේ කාරණා අනුව දරුවන් මේ කාරණා ශ්‍රවණය කරගන්න අවස්ථාව දරුවන්ට නැති වුණත් අපි මේ වැඩසටහන දිගටම අරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ අම්පිසි කඩයිමක් දක්වා ප්‍රත්‍යක්ෂ වැඩසටහන ඉවර වුණත් සෙනසුරාදා දරුවන්ට තියෙන වැඩසටහන වෙනම කරගෙන යන්න අදහස් කරගෙන ඉන්නේ දෙමාපියන්ට හරි පුළුවන් මේ කරුණු ළමයි තුළ ක්‍රියාත්මක කරවන්න. දැනට අපි මේ වෙනකොට ළමයින්ව ඉලක්කගත කරන්න අවශ්‍ය කරන මානසිකත්වය සකස් කරන විදිහ ගැන දීර්ඝ වශයෙන් මේ වෙනකොට සාකච්ඡා කරා මේ අරස්ථාන මාලාවේ. ඉතින් අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි කොහොමද මද්ද්‍රව්‍ය වලින් අත මිදෙන්නේ කියන එක පිළිබඳව ඒකට වැඩ පිළිවෙලක් ඕන අපිට යම් විදිහකින් අපේ තියෙන වටිනාමක තමයි වටිනාමකම තමයි යම් විදිහකින් දරුවෙකුව හැම වෙලෙම අපේ දුවල පුතාලා හොඳින් අහගන්න ඕනේ නොහිතන වෙලාවක නොහිතන දවසක මෙවැනි අත්දැකීමකට එවැනි විශාල හානිදායක අත්දැකීමකට මුහුණ පාන්න පුළුවන්කම තියෙනවා එහෙම වුණොත් එහෙම තමන්ගේ මුළු ජීවිතේම මහා විනාශයකටපත් වෙනවා. ඉතින් ඒ වගේම අපි දෙමාපියෝ විදිහටත් කල්පනා කරන්න ඕනේ මෙවැනි තත්යකට මගේ ළමයාපත් වෙන්නේ නැහැ කවදාක්වත් කියන පූර්ව නිගමනේ නොසිතිය යුතුයි. අපි එහෙම හොඳට හදලා තියෙන්නේ කියලා නොසිතිය යුතුයි. මොකද එහෙම වෙච්ච අවස්ථා අපි නොහිතන දේවල් වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒකින්ද ඒවා සමහර බොහොම සූක්ෂම විදිහට සිද්ධ වෙන්නේ මේ රටේ සමාජයේ. සමහර ඒවැනි පැත්තට නැඹුරු වෙච්ච දරුවෝ පවා ඉන්න සමහරලාවට තව කෙනෙක් නැඹුරු කරව ගැනීමේ Tamante එකෙන් හානියක් වෙලා තියෙන හින්දා තියෙන අසරණකම හින්දාම ඇති වෙන යම්කිසි පීඩනකාරී මානසිකත්වයෙන් හින්දාම තව කෙනෙක් ඒ වගේ දේ ඒකෙන් එයාට අත මෙදෙන්න බැරි හින්දා තව කෙනෙක් ඒ වගේ දෙයකට ඇබ්බැහි කරවලා හොඳ කෙනෙක් හොඳින් ඉන්නවා දැකලා ඊර්ෂ්‍යාව වැනි දේවල් පු탁ජන හිතවල ඇති වෙන්නේ ඒකින්ද ඇබ්බැහි කරවලා සතුට වෙන අය ඉන්නවා. ඉතින් ඒකින්ද අපි මේ මේ පිළිබඳව ඉතා විවෘතව කතා කරන්න ඕනේ. මොකද්ද මේ වෙන්නේ? අපේ දුවලා පුතාලාට හොඳින් තේරුම් ගන්න පුළුවන්. මොකද්ද මේ? මොකක්ද මද්ද්‍රව්‍ය වලින් වෙන්නේ කියලා අපි ඉස්සෙල්ලා සාකච්ඡා කරගන්න ඕනේ. එතකොට අපිට පුළුවන් මේ ගැන යම්කිසි අදහසක් ඇති කරගන්න. මොකද අසනීපයක් ඇති කරගත්තොත් හොඳ කරගන්න ගොඩක් අමාරුයි. හැබැයි වළක්වා ගන්න ඇති වෙන්න කලින් වළක්වා ගන්න බොහොම පහසුයි. අපි ඔය දන්නවා නොයෙකුත් රෝග තියෙනවා. ඒ රෝගින්ද ඇති වෙන අතුරු ආබාධ වළක්වා ගන්න ලේසි. හැබැයි හැදුනොත් බොහොම අපහසුයි. ඊට පස්සේ හොඳ කරගන්න. ඒ වගේ තමයි අපේ හිතත්. යම් කාරණාවකට අපේ හිත ඇබ්බැහි වෙන්න කලින් ඒ කාරණාවෙන් හිත වළක්වා ගන්න බොහොම පහසුයි. හැබැයි ඇබ්බැහියක් වුණාට පස්සේ ඒකෙන් ගැලවෙන්න අමාරුයි. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ගලව ගන්න බැරි දෙයක් නැහැ. ඒක අපි මතක තියාගන්න ඕනේ. හිත ඕන විදිහට සකස් කරන්න පුළුවන්. අපේ දුවලපතර දැන් හොඳටම දන්නවා. දැන් අධ්‍යාපනයට කැමැත්ත ඉපදිලා ඇත්තේ කියලා මම බලාපොරොත්තු වෙනවා. අධ්‍යාපනයට කැමැත්ත උපදවාගන්නේ කොහොමද කියලත් ඒ සඳහා කොහොමද ඒකෙන් ඒ தত্ত্বය උදා කරගන්නේ කැමැත්ත උපදවා ගැනීමෙන් තියෙන ලාභය අරමුණකට යන්න ඉලක්කයට යන්න මොකද්ද කරන්න ඕනේ දවස ගානේ කොහොමද පුහුණු කරන්න ඕනේ ඒ ඒ සඳහා කරන්න ඕනේ මෙනෙහි කිරීම මොනවද මේවා ඔක්කොම අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. ඉතින් ඒකින්ද දැන් අපි දන්නවා හිතක් පිළිබඳ දැන් යමක් දන්නවා. දැන් මොකක්ද වෙන්නේ කියලා අපි පොඩ්ඩක් කතා කරන්න ඕනේ. අපි ඉස්සෙල්ලාම අරගෙන බලමු මත්පැන් බීපු දෙන්නෙක්ගේ ලක්ෂණ අපි හිතමුකෝ කොහේ හරි ගමක පාරක දෙන්නෙක් මත් ඊට කලින් අපි මේකට වෙන උදාහරණයක් ගමු මේක හොඳට බලන්න මේ ලක්ෂණ තියෙනවද කියලා. එතකොට අපිට මේකේ ලොකු කාරණාවක් හිතා ගන්න පුළුවන් මොකක්ද කියලා. පොඩි බලු පැටව දෙන්නෙක් ඉන්නවා කියලා හිතන්න. මේ දෙන බොහෝම හොඳට සෙල්ලම් කර කර ඉන්නවා. කිසි තරහක් නෑ දෙන්නට දෙන්න. බොහොම හොඳින් සෙල්ලම් කර කර ඉන්නවා. හපා ගන්නවා නිකම් බොරුවට විහිළුවට නටනවා දඟලනවා. මේ සෙල්ලම් කරගෙන ඉන්න තැනට අපි එක මස් කෑල්ලක් දානවා කියලා හිතන්න. දැන් මොකද වෙන්නේ? ඉතින් අපි දෙන සෙල්ලම් කර කර ඉති හොඳ යාළුවෝනේ බෙදාගෙන කමු කියලා. එහෙනම් ඔන්න භාගයයි මට භාගයයි කියලා එහෙම කරනවද? නෑ මහ රණ්ඩුවක් අල්ලනවා. නේද? මහා රණ්ඩුවක් අල්ලනවා, හපා ගන්නවා, මහ තරහකාරයෝ වගේ හැසිරෙන්නේ එතකොට. කිට්ටු වෙන්න දෙන්නේ නැහැ. ගත් එක්කෙනා ගත්තට පස්සේ අනිත් එක්කෙනා කිට්ටුවට ආවොත් නේද? ලොකු ලොකු ප්‍රශ්නයක් එතන. දැන් යාළුකම් කෝද? යාළුකම් නැහැ. දැන් මේ මස් ප්‍රශ්නේ විසඳුනා කියන්නු ඉක්මනට. දැන් මොකක් හරි එකක් වෙලා ඒක ඉවර වෙලා කාලා බිය ඉවරුණාද? දැන් දෙන්නත් එක දවස් ගණන් ඉන්නවද? අර විදිහට මේ මේ නිකන් සැරෙන් ඉන්නවද? නැහැ. ඉක්මනට චුට්ටකින් ආය යාළු වෙනවා. නේද? ඒ කියන්නේ එයාලට අර හොඳ නරක නේද? හොඳවත් නරකවක්වත් වෙච්ච ඒවා එහෙම මතක හිටින මානසිකත්වයක් නෑ. ඒක මේ දැන් අපි දන්නවා අපේ දුවල පුතාලා ඉතින් තරහව මතක තියාගන්න නැති එක හොඳයිනේ කියලා හිතෙනවා. ඒ තරහා මතක තියාගන්න නැත්තේ මිනිස්සු ගුණ ධර්ම වර්ධනය කරගෙන. අර කට්ටියට එයාලා මතක තියාගන්නේ නෑනේ. එයාලට මතක හිටින්නේ නෑ. ඒ වගේම හොඳ මතක හිටින්නෙත් නෑ. නරක මතක හිටින්නෙත් නෑ. හරි දැන් බලන්න අපි හිතනවා අපිට ගොඩාක් ආදරේ අපි ගෙදර ඉන්න හොරතල් සතා කියලා. හරි? ගොඩාක් ආදරේ නම් අපිට මාව අසනීප වෙලා මාස දෙක තුනක් පිට නැත්නම් මං ගිහිල්ලා බෝනිම හිටියා කියලා දවස් මාස දෙකක් තුනක්. ඒ කාලේ මගේ හොරතල් සතා මං අකමැතිම කෙනෙක්ගේ ගෙදරකින් එයාට කන්න බොන්න දීලා. මං හරිම අකමැති මට පෙන්වන්න බැරි කාගේ හරි ගෙදරකින් මේ නරක මිනිස්සු ඉන්න තැනක එයාට කන්න බොන්න දීලා. දැන් එයා කොහෙද ඉන්නේ? ඊට පස්සේ මාව දැක්කහම එහෙ ඉඳන් මෙහි බල බල ඉඳී යා එන්නේ නේද මෙහි ආවත් එයා මොකද කරන්නේ මෙහි ඇවිල්ලා මගේ ළඟටත් ඇවිල්ලා වලි ගවන්නවා වලි ගවන්ලා ටිකකින් මම කොච්චර යන්න නොදී හිටියත් එයා ආපහු එකට ඇදිලා යනවා නේද අන්න බලන්න ඒ තමයි ඒ ඒ කැමැති තැනට ඇදෙන ගතිය තියෙනවා වැඩි හොඳ නරක තේරෙන්නේ නැහැ දැන් මේ සතු දෙන්න එකපාරටම රණ්ඩු වුණා එකපාරටම යාළු වුණා නේද ඒ වැඩි ඒවා තේරෙන්නේ නැති හින්දා ඒ විතරනේ අපි හිතමු දැන් මම මේ බණ කියන තැනට මං අඳුරන බල්ලෙක් ආවා කියලා. එයා කොහොමද හැසිරෙන්නේ? ආ බණ කියනවා මේ වෙලාවේ යන්න හොඳ නැහැ පැත්තකට අයිනකටලා ඉන්න ඕන කියලා තේරෙනවද? තේරෙන්නේ එයා මාව දැක්ක ගමන් කෑ ගහගෙන ඇවිල්ලා නේද මෙතන සද්දයක් දාලා නටලා ඔළුව හොල්ලනවා ඇඟ හොල්ලනවා ඇඟට පයින්නවා හූ කියනවා. අය මොකද? එයාට පරිසරය තේරුම් ගන්න තරම්ව මානසිකත්වයක් නෑ. එහෙනම් මේ මානසිකත්වයට මොකද වෙලා තියෙන්නේ? හොඳට තේරෙනවා මේ බලු පැටව දෙන්නගේ හැසිරීමත් එක්ක මොකද වෙලා තියෙන්නේ මානසිකත්වය නේද ඒ තමයි තිරිසන් සත්තුන්ගේ මානසිකත්වය ඒ තමයි තිරිසන් සත්තුන්ගේ මානසිකත්වය හරි හොඳ නරක තේරෙන හින්දා අපිට අපේ දුවල පුතාලා දන්නවා හොඳ නරක තේරෙන හින්දා සමහර ආසාවල් අමාරුවෙන් පාලනය කරගන්න වෙලා තියෙනවද නැද්ද තරහවල් පාලනය කරගන්න වෙලා තියෙනවද නැද්ද වෙලාවට අම්මත් එක්ක තරහ යනවා නේද නමුත් හොඳ නරක තේරෙන හින්දා අම්මට ගහන්න යනවද අපි? අම්මට පරස වචන කියලා බයින්ද යනවද? නෑ හොඳ නරක තේරෙන්නේ නැහැ. එහෙම කරන්න යන්නේ නැහැ. හැබැයි ඒක දරාගෙන ඉන්නවා. නේද? අන්න හොඳ නරක තේරෙන හින්දායි. දැන් අපි යනවා බීමත් වෙච්ච මාමලා දෙන්නේ ගේ හැසිරීමක් දිහා බලන්න පොඩ්ඩක්. සමහරට අපේ දරුවෝ දැකලා තියෙනවා ගම් වල එහෙම ඉන්නවා. එයාලා බීමත් වුණාම කොහොමද හැසිරෙන්නේ කියලා බලන්න ගොඩාක් යාළුවෝ වෙනකට වැඩිය. ගොඩාක් යාළුකමෙන් කරට අත දාගෙන හරිද වෙලාවකට වැළඳ ගන්නවා එක එක ඒවා කියන පුදුම යාළුකමකින් යනවා. එනකොට පොඩි වචනයක් එහෙම වෙනවා දෙන්නගේ මොකක් හරි කාරණාවකට. මොකද වෙන්නේ? හයියෙන් රණ්ඩු වෙනවා දෙන්නත් එක්ක. හරිද? එහෙම රණ්ඩු වෙලා මොකද වෙන්නේ? ඉතින් අපි හිතනවා මේ දෙන්න එක්කෙනෙක් අනිත් එක්කෙනා මරලා දායි දන්නේ නැහැ කියලා බය හිතෙනවා අපිට. ඊයේ තරම් හයියෙන් රණ්ඩු වෙනවා. චුට්ටක් වෙලා යද්දි මොකද කරන්නේ? අයියෝ ඕක නිකන්නේ කිව්වේ කියලා ආයාලු වෙලා ආය කටරක් දාගෙන යනවා. ඊළඟට එක දවසක් මම බණක් කියනවා පන්සලක. කියනකොට ඔන්න මොකද? එහෙම කෙනෙක් ආවේ නැත. හරිද? ටිකක් වැඩියෙන් මත් වෙච්ච කෙනෙක්. ඒව පාවිච්චි කරපු කෙනෙක් ඇවිල්ලා හෝ හෝ මුදුරුවනේ කියලා පැන්න මැදට. හරිද? එහෙනම් දවන්න එයාට දැන් මාව දැක්කහම එයාගේ වචන පාලනය කරගන්න බෑ. හොඳ නරක තේරෙන්නේ නෑ. ඒ විතරක් නෙවෙයි එයා පැන්න මැදට පැනලා ඇවිල්ලා කකුල් දෙකත් ඈත් කරගෙන මේ ඉතරෙන් ඉඳගෙන කියන කියන එක එක එකක් කියනවා. ඉතින් අනිත් අය උස්සගෙන තමයි අරන් ගියන් තිබුණේ. කෑ ගහන්න පටන් ගත්තා. දැන් බලන්න ඒ වගේ ඒ ඒ මොකද වෙලා තියෙන්නේ? කාගේ මානසිකත්වයටද වැටලා තියෙන්නේ? අර බලු පැටවුන්ගේ මානසිකත්වයට. නේද? එහෙනම් මත්පැන් හරහා සිද්ධ වෙලා තියෙන්නේ උසස් මනස තිරිසං සත්වයන්ගේ මනසක් බවට අපි පත් කරගන්නවා. හොඳ නරක තේරෙන්නේ නැති හින්දා තේරෙනකොට තියෙන පීඩනයක් තියෙනවානේ. හොඳ නරකට මුණ දෙනක يعني හොඳ දෙයට හොඳින් ඉන්න ඕනේ නරක දෙයට නරකින් ඉන්න ඕනේ කියලා. නේද? ඒවා ඒවා ඒ හොඳ නරක තේරෙන හින්දා අපිට යම්කිසි ඔය කිව්වට පීඩනයක් තියෙනවා. නරක වැඩ කරන්න තියෙනවා නම් සහනයක් තියෙනවා తాවකාලික ඒ මොහොතට. නමුත් ඒවා කරන්නේ නැත්නම් අපි අනාගතයේදී අපිට මහා අයහපතක් වෙන හින්දා නරක වැඩ කරන්නේ නැහැ. ඒක නිසා සමහර වෙලාවට අපි ඒක තදින් දරාගෙන ඉන්නවා. මනුස්සයෙක් කියන්නේ ඒකනේ. දැන් බීමත් මනුස්සයට අරග නැහැ. ඒකින්ද යා ඔහේ කියනවා, ඔහේ දඟලනවා නේද? ඒ කියන්නේ හොඳ නරක තේරෙන්නේ නැති තත්යකට පත් වෙනවා. එතකොට මේකෙන් සතුටක් තියෙනවා මිනිස්සුන්ට. මොකද ඒ සතුට? අන්න අපේ දුවලා පුතාලා තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ සතුට තමයි අර මනසේ හිර වෙලා තිබ්බ ගතිය නෑනේ නිදහසේ ඉන්න පුළුවන් වගේ සතුටක් තියෙනවා. හරි එක දවසක් එක දරුවෙක් ඇවිල්ලා මට මෙන්න මෙහෙම කියනවා. මේ හැම දෙයකටම වග උත්තර හොයාගන්න ඕන අපේ දුවලා පුතාලා වැඩිහිටියන්ටත් වැඩිය ඇයි මේවා කරන්නේ නැතුව අපි සිටිය යුත්තේ කියලා කාරණාව තේරුම් ගන්න ඕනේ. එතකොට අපිට මේක හොඳින් තේරුම් ගන්න හොඳින් ඒකට මුහුණ දෙන්න පුළුවන්. එක පුතෙක් ඇවිල්ලා මට කියනවා හාමුදුරනේ ඔබ වහන්සේ මොකද කියන්නේ? අපි මේ ලෝකේ සතුටෙන් ඉන්න ඕනේ නේද? ඉතින් මං කවුරු සතුටෙන් ඉන්න ඕනේ? හොඳට ඉගෙන ගත්ත කෙනෙක්. හරි මේ ඒ පුතාට නිග්‍රහයක් වෙන්නේ නැහැ. ඒක දන්නේ අයිමා විතරයි මම මේ පොදුවේ කියන්නේ මේ කාරණාවේ තියෙන ඇත්ත සත්‍ය අපේ ළමයි හිතන විදිහ. මං කවුරු සතුටෙන් ඉන්න ඕනේ? මරණකම් සතුටින් ඉන්න එකනේ හොඳ. ඔව්. මං කවුරු ඒකත් නෑ හරි පුදුම කතාවක් කිව්වා. මම ඔය ටික කලින් මේ කිව්වා. එහෙනම් මම එයා ඒක ඇත්තටම කියන්නේ නැතු එයාගේ පැත්තට වාසියකට කියන එකක් නෙවෙයි. මම මේ ළඟදී ඉඳලා පොඩි මද්ද්‍රව්‍යයකට හුරු වෙලා ඉන්නවා. හරිද? ඒක ගත්තාම මට හරි සතුටක් තියෙනවා. ඉතින් සතුටින් ඉන්න වෙලාවද? ඒකින්ද මට ඒක නවත්තන්න ඕනාවක් නැහැ. ඕනම නවත්තන්නත් පුළුවන්. ඇත්තට මේ ප්‍රශ්නේ හැම වෙලම හරි. එතකොට මම පැහැදිලි කරලා දුන්නා ඒ එයා හොඳට ඉගෙන ගත්ත හොඳ දරුවේ මේ යාළුවෙක් තමයි මේ தත්ත්වයට යව දාලා තියෙන්නේ. ඊට පස්සේ මම පැහැදිලි කරලා දුන්නා අපි යම් සතුටක් විඳිනවා නම් ඒක අනාගතයේ දුක් සඳහා නොවිය යුතුයි. නේද? ඒ සතුරු හින්දා අනාගතේ මහා අභාග්‍ය සම්පන්න ඉරණමකට මුහුණ පාන්න සිද්ධ වෙනවනම් ඒ සතුරු හොඳද? නෑ. ඊට පස්සේ මම ওই විදිහට අර බල්ලෝ ගැන ඒ කියන්නේ බලු මානසිකත්වයකට නැත්නම් තිරිසන් මානසිකත්වයකට වැටෙන එක කියලා දුන්නා. අනිත් එක අපි විඳින සතුටක් තියෙනවා නේද? ඇත්ත සතුටක් වෙන්න ඕනේ. හරි. අපි දන්නවා අපේ මේ මූණ අල්ලනකොට දැනෙනවා. ඒක ඇත්තනේ. නේද? හැබැයි හිර වැටෙන ඉන්ජෙක්ෂන් එකක් ගහපම ඔය දතක් ගලවන්න හරි පුරවන්න හරි ගිහිල්ලා ඇල්ලුවට දැනෙන්නේ නැහැ. නේද? එහෙනම් මේ ශරීරයේ තියෙන ස්නායු තිබියදී ඒක දැනෙන්නේ නැහැ. එතකොට ඒක හැමදාම තියෙන එකක්ද? නැහැ. ඒක ඇත්තක්ද? නැහැ. ඒ වගේ නේද? මොකද හැමදාම තියෙන විදිහ තමයි දැන් මේ තියෙන විදිහ. ඒ වගේ අපේ මනසේ තියෙන සමහර කොටස් අක්‍රිය කරන හිරිවට්ටන ගතියක් තියෙනවා මද්රව්‍ය වල. එන්නේ හිරිවට්ටන හින්දා අපිට හොඳ නරක තේරෙන්නේ නැතුව යනවා. ඒ කියන්නේ අපේ මනසට වැඩිය තිරිසන් සත්තුන්ගේ මනසේ ක්‍රියාකාරීත්වය පහත්. පල්ලෙහා යාලට කවදාකවත් මොන්ඩිසෝරි පන්තියෙන් උඩට ඉගෙන ගන්න බෑ. නේද ගිහිලා මොන්ඩිසෝරියා වඩ කොච්චර වයසට ගියත් බල්ලෙක් තිරිසන් සතෙකුට ඒවා ඉගෙන ගන්න බෑ. එතකොට එහෙනම් දැන් ඔය සමහර පොලිස් වෙනක පුහුණු කරලා තියෙනවා. සමහර දේවල් වලට ඒ යාළගේ ඉවට පුරුදු පුරුදු කරලා තියෙන්නේ. ඉතින් ලොකු ලොකු දේවල් කරන අය ඉන්නවා. ඒත් ඒ කොච්චර ලොකු නැත් යාළලා දැක්කම චූටි ළමයි වගේ සෙල්ලම් කරනවා ඊට පස්සේ. එහෙනම් බෝලයක් අරන් දුවනවා, යාට යාට පයින්නවා නේද? හ්ම් ඒ කියන්නේ කොච්චර වයසට ගියත් අර මොන දේවල් පුරුදු කරා නිකන් පිස්සුවෙන් වගේ ඒවා කරනවා මිසක්කා එයාලට එහෙම එක මට්ටමකින් උඩට එන්න බෑ. ඉතින් අන්න ඒ ඒ වැනි තත්වයකට අපේ මනස පුංචි මනසක් බවට පත් වෙනවා. අර උසස් වශයෙන් තියෙන මේ මනස මද්ද්‍රව්‍ය වලින් කරන්නේ తాවකාලිකව යම් කොටසක් ක්‍රියාකාරීත්වය අක්‍රිය කරනවා. හරි. එතකොට එයා හැසිරෙන්නේ අන්න තිරසං කෙනෙක් වගේ. හැබැයි ඒක නිසා එයාට සතුටක් තියෙනවා. සතුටක් තියෙන්නේ අර හොඳ නරක වලින් තියෙන පීඩනය හොඳ නරක දෙක දන්න හින්දා යම්කිසි පාලනයක් කරගන්න ඕනේ. ඒ පාලනය කරගන්න නැතුව ඒ පාලනය තියෙද්දි ටිකක් හිතේ අමාරු වෙනින්නේ. දැන් ඔහි ගිහිලා ටීවී බලනවා පාඩම් කරන්න තියෙද්දි පාඩම් කරන්න ගියාම ටිකක් හිතේ අමාරු යන්න ඕන. නමුත් ප්‍රතිඵලය තියෙන්නේ පාඩම් කරන එකේ. නේද? එතකොට දැන් බලන්න අපි රූපවාහිනිය ළඟට වෙලා කවුරු හරි අපේ පුතෙක් දුවෙක් ඉන්නවා නම් පාඩම් කරන්න ඕන වෙලාවේ රූපවාහිනිය තියෙන දේ බලනවා තමයි. එහෙම හිතේ අමාරුවෙන් ඉන්නේ. රූපවාහිනිය වැඩසටහන ඉවරුනන ගමන් අන්තිම ලොකු දුකක් තියෙනවා. නේද? ඇයි? ඉතුරු වෙච්ච දෙයක් නෑ වැඩේ කෙරිලත් නෑ අයියෝ මට මේ වැඩේ කරන්නයි තිබුණේ කියලා පස්සේ හිතෙනවා. ඉතින් අන්න ඒ වගේ අර බලන්න අර රූපහානි ළඟ ඉන්න ගමන් ටිකක් පීඩනයක් තියෙනවා. ඔය හිටියට. හැබැයි අර වගේ වුණොත් ඒක නෑ. ඒකෙන් එයා සතුටින් ඉන්නවා. ඒ කියන්නේ ඒ වගේ හොර සතුටක් මේ මද්ද්‍රව්‍ය වලින් තියෙනවා. වැඩක් නැති සතුටක්. ඊටත් වැඩිය ප්‍රශ්නයක් තියෙනවා. ඊටත් වැඩි දෙන ප්‍රශ්නේ තමයි අපේ දුවල පුතාලා පස්සේ ඒව හොයාගන්න ඉදිරි කාලෙදී. නමුත් මම කියලා තියන්න අපි හොඳට දන්නවා අපේ දුවේ පුතේ අපි කවදා හරි මැරෙනවා. මැරිලා උපදිනවා. නේද? අන්නේ උත්පත්ති ලැබෙන වෙලාවේ වැඩියෙන් පුරුදු කරපු සිතුවිලි තියෙනවනම් ඒකට කියනවා ආචින්න කර්මය කියලා. ගරුක කර්මය, ආසන්න කර්මය, දහම්පාසල දිගගෙන නැදිනේ. ආචින්න කර්මය. මේ ආචින්න කර්මය කියලා කියන්නේ මරණ අවස්ථාවේදී වැඩියෙන් පුහුණු කරපු සිතුවිලි තියෙනවා නම් වැඩිපුර වාර ගාණක් මේ ජීවිතේ ඇති කරලා තියෙන සිතුවිලි තියෙනවා නම් ඒවා ඉස්මතු වෙලා යනවා. මරණ සිතට. හරි ඒක ඒක මේ මේක තියෙන මූල ධර්මයක් තියරි එකක්. ඒක ඔය මරණ චිත්ත විති ගැනීම හරියට අධ්‍යයනය කරලා කවදාද දවසක අභිධර්මයෙන්ම බලපු දවසක තේරෙයි අපේ දුවලා පුතාලට ඒක සිද්ධ වෙන විදිහ. දැන් වැඩියෙන් අර තිරිසන් සිත් වැඩියෙන් හැමදාම බොන අය ඉන්නේ. හැමදාම මත්පැන් ගන්න අය ඉන්නවා. ඒ අය වැඩියෙන් අර තිරිසන් සිත් පුරුදු කරපු අයට මොකද වෙන්නේ? ආචින්න කර්මයේ විදිහට චේතනාවක් එන්නේ මොකද්ද? තිරිසන් සිතක්. හරිද? තිරිසන් සිතක් එන්නේ. එතකොට උපදින්නේ තිරිසන් භවයක. වැඩිපුර උපදින්නේ තිරිසන් භවයක. එතකොට අන්න දැන් තේරුම් ගන්න ඕන මහා භයානකම තියෙන එතන. අපේ සමහර අය ඕක දන්නේ නැතුව. වයසට ගිය තාත්තට එහෙම හරි විහෙතක් වගේ කියලා ප්‍රශ්නයක් නැහැ කියලා ටික ටික වයසට ගියාම ඇඟේ පතේ අමාරුවට කියලා මේක දෙනවා. සමහර අය මම දන්නවා. දරුවෝ දෙනවා මෙහෙම. ඒ කියන්නේ එයාගේ ජීවිතේට ලොකු හානියක් කරනවා. මොකද බුදුරජාණන් වහන්සේ ඒකයි මේක පස්වෙනි සිල්පදයට පැනෙන්නේ. සමහර මහා නරක මිනිස්සු ධර්මය ගැන දන්නේ නැති මිනිස්සු සුරාමේරය මජ්ජපමාදට්ඨානා කියලා කියන්නේ මද පමණට ගත්තට කමක් නැහැ කියන එක කියලා නේද එහෙම කියනවා ආය සමහර අය කියනවා මං ඉතින් බිව්වට කමන්නේ මං කාටවත් කරදරයක් කරන්නේ නැහැ කියලා හ්ම් හිංසාවක් නැහැ කියලා කාටද ලොකුම හිංසාව Tamanටයි හිංසාව මේක මහා භයානක දෙයක් ඔය මත් වතුරට වැඩිය භයානකයි ඔය එක එක පෙති જાති ඒවා මහා විකෘතියක් ඇති වෙනවා. ඒ අරකින් වෙන්නේ තියෙන දේ අඩු වෙන එක මේකෙන් විකෘති අදහස් එනවා. අපේ වචන වලින් කතා කරාට කමන්නේ ඔය ගංජා කියන ඒවා. තව එක එක එක එක එක වචන වලින් තියෙනව නේද? ඉතින් ඒවා ඇවිල්ලා සාමාන්‍ය දේවල් වලදී ඒවැය තියෙන්නේ අර හෝමෝන වර්ග උපද්දවන විකෘති අදහස් එයාගේ තුලින් ඇති වෙන දේවල්. නේද? ඒවා ගත්ත අය බලාගත්තත් ඒ බලාගෙන ඔහේ ඉනවා. මේ පැති දෙකෙන්ම තියෙන ලොකු හානියක් තියෙනවා. ඊටත් වැඩි ලොකු හානියක් තියෙන දෙවෙනි එක පළවෙනි එක තමන්ගේ මරණයෙන් පස්සේ ලොකු කරදරකාරී තත්ත්වයන් වලටපත් වෙන එක. දෙවෙනි කාරණාව තමයි හැම මේක මම වෛද්‍යවරුත් එක්ක කතා වෛද්‍යවරුත් එක්කත් කතා කරලා තියෙනවා. ස්නායු වෛද්‍යවරුත් එක්කත් කතා කරලා තියෙනවා. මොකද මේ පිළිබඳ අපි ස්ථිර තීරණයකට එන්න ඕනේ හින්දා දැනගන්න ඕනේ හින්දා යමක් ඒ පැත්තනොත් මොකද්ද අදහස කියලා එයාත් කියනවා පැහැදිලිවම මොළයේ සෛල මේ උද්දීපනය සිද්ධ වීමත් එක්ක මේ හිරිවැටීමත් එක්ක විශාල ප්‍රමාණයක් මත් ද්‍රව්‍ය සහ මත්පැන් එක්ක මොකද වෙන්නේ මරණයටපත් වෙනවා. ඒ කියන්නේ ඒවා විනාශ වෙනවා. හරිද? නැවත සකස් වෙන්නේ නැති විදිහට විනාශ වෙනවා. අපේ දරුවන්ට අත්දැකීම් ඇතුව ගම්වල එහෙම සමහර අය ගම්වල විතරක් නෙවෙයි නගරවලත් ඉන්නවා සමහර ඔය බීමට ඇබ්බැහි වෙච්ච අය එහෙම මේ ඒ ඒ බොන්නේ නැතුව ඉන්න වෙලාවේ නැත්තම් මත්ද්‍රව්‍ය ගන්නෙ නැතුව ඉන්න වෙලාවෙත් එයාලට හොඳ නරක කියලා දෙන්න බෑ. එයාලගේ යම් ප්‍රමාණයක් හොඳ නරක නේද? හොඳ නරක තේරෙන්නේ නැති මට්ටමකට පහත් වෙලා තියෙන්නේ. ඒක ඔය මත්පැන් විතරක් ගත්තා වෙන සෑහෙන කාලයක් එක ගත්තාම එහෙම වෙන්නේ. අපි හොඳට අත්දැකලා තියෙනවා. ඔය ගංජා වගේ දේවල් නැත්තම් ඒ ඒ කියන ඔය නරක මත්ද්‍රව්‍ය ඒ අර විකෘති කරන ඒවා ටික දවසක් ගත්තා ඉන්නවා. හරිද? ඒ දරුවෝ ඉන්නවා. ඒ දරුවන්ට දැන් එක තැනකින් එහාට එයාගේ මානසිකත්වය මොනවා කරත් වර්ධනය කරන්න බෑ. ඒවා දැන් නවත්තුපයි ඉන්නවා. එහෙම දීර්ඝ කාලිනව අරගෙන ඊට පස්සේ ඒවා නවත්තලා නවත්තන්න හේතු අපි සකස් කරලා දීලා ඒවා නවත්වපු අය ඉන්නවා. හැබැයි අපේ දරුවෝ කියනවා නේද මොන හරි වැඩක් කරන්න ගියාම නිකම් මේ වැඩේ සකතුරුවම්ම කරගන්න තේරෙන්නේ නැති කට්ටියට අපේ පුතාලම කියන වචනයක් තියෙනවා. ඒ තමයි මම ඒක කියන්නම්. එතකොට ඔයාලට තේරෙයි මේ වචනේ කිව්වහම මේ මේ தත්ත්වයටපත් වෙන්නේ කවද්ද කියලා. අර කියනවා නේද මඤ්ඤං කියලා කියන්නේ. මොන හරි ආපෝ මේ මනුස්සයාට මඤ්ඤං වගේ නේද කියලා කියන්නේ. අන්න ඒ වගේ தත්ත්වයකටපත් වෙනවා. හරි තාම දරුවන්ට තේරිලා නැහැ. මොකද ඔය කටේ තනියෙන් වැඩ කරන්න තාම හම්බෙලා අවස්ථාවක් නැහැ. හරි ඒ වගේ දේවල් පාවිච්චි කරලා පස්සේ බලාගත්තාද බලන්න අනිත් මිනිසුන්ට තේරෙනවා අපි මොන හරි වැඩක් හරි බාර දුන්නා කිසි කගකීමකින් කරන්න බෑ. හරිද? දැන් මේ කාලය වෙනකොට නවත්තලා තියෙන්නේ. අර සෛල වැඩෙන්නේ නැහැ. දීර්ඝ කාලයක් ප්‍රතිකාර කරලා අර සෛල වැඩෙන්නේ නැහැ නැවත. ඉතින් එයා මේ ජීවිතේ නිකන් පිස්සු වගේ ජීවත් වෙන්නේ. හරි තීරණයක් ගන්න බෑ. එක මට්ටමකින් එහාට ඉගෙන ගන්න බෑ. මතක ශක්තිය නැති වෙලා යනවා. හරිද? ඔය එක එක ප්‍රතිවේද දිව යට තියාගන්න එක එක ප්‍රතිජාති තියෙනවා. තවම ඒකුත් දේවල් අරන් ඇවිල්ලා තියෙනවා මේ රටට. අරන් ඇවිල්ලා අපේ ළමයින්ට මේවා ලබා දෙනවා. අපේ ළමයි හිතනවා මේවා හරි. අපේ දුවලා පුතාලා හිතන්නේ මේවා වීරකම් කියලා. හරි. මම අපේ දරුවන්ට කියලා තියෙනවා වීරකම කියන්නේ මොකක්ද? වීරකම කියලා කියන්නේ අනිත් අයට කරන්න බැරි වැඩ කරන එකයි. හරිද? එතකොට දැන් මේ තමන්ගේ දරුවෝ දැන් මේ වෙලාවේ දරුවෝ ශ්‍රවණය කරන්නේ නැති දෙමව්පියෝ ශ්‍රවණය කරන අය. මේ කාරණා හොඳට මතක තියාගෙන කරුණාවන්තව දරුවන්ට කියලා දෙන්න ඕනේ මේවා. හරිද? හොඳට කියලා දෙන්න ඕනේ මේ කියපු දේවල් මේ මේක තමයි ලෝකේ තියෙන ඇත්ත. මේ වැඩසටහනේ අපේ අරමුණ එහෙම එකක්. දෙමාපියෝ මේ වැඩසටහන අහන්න ඕනේ. අහලා මේ කාරණා සහිතව කියලා දෙන්න ඕනේ. හරි? මේ ඇයි අපි මේ වගේවා කියවන්නේ? සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී වැලකීම හරි මේ බුදුහාමුදුරන්ගේ දේශනාවේ අපිට හම් වෙන්නේ මහා පුදුම දෙයක්. වැලකීම කියන සිතුවිල්ල සිතක හදන්න ඕනේ. ඒකේ තේරුම ඒක. හරිද? ඔය සිල්පදයට එක වෙන්නේ මම කවදාක්වත් සුරාපානය කරන්නේ නැහැ. නැත්තම් මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ කියන සිතුවිල්ල ප්‍රබල කරන එකයි. හැම තැනකම ධර්මයේ තියෙන අපි හිත හදන එක. ඒකට අන්න ඒ හිත හදන වැඩපිළිවෙල තමයි මේ අපි අධ්‍යයනය කරන්නේ. අපි හැමෝම බලන්න ඕන මේ වැරදි වැඩේ කරන්නේ නැහැ කියලා ඕනම වැරදි වැඩකින් වළකින සිතුවිලි අපේ හිතවල හදන්න ඕනේ. එහෙනම් අපේ දරුවන්ට මේවා කියලා දීමේ වගකීමක් තියෙනවා අපිට ඒ සිතුවිලි හැදුනාද කියලා බලන්න ඕනේ. මද්ද්‍රව්‍ය අධ්‍යා බලන්නේවත් නැත්තත්තට ළමයින්ව පොඩි කාලෙම එකට ඒවා කියලා දීලා නිසි වයසේදී ඒ தත්වයට පත් කරවන්න ඕනේ සිත් වැඩේ වෙන්න ඉස්සෙල්ලා. අපේ කට්ටියව කල්පනා කරන්නේ නැහැ. බොහෝ රාජකාරි තියෙනවා බොහෝ යුතුයකම් තියෙනවා මුදල් හොයන්න තියෙනවා ප්‍රශ්න තියෙනවා ඒකින්ද අත්‍යවශ්‍ය දේවල් මගේ අරගෙන වෙලාවට අවශ්‍ය සිතිවිලි සකස් කරවන්නේ නෑ අන්තිමට එක පැත්තක් අපි හදාගෙන ගෙවලුත් හදාගෙන වාහනත් අරගෙන ඔක්කොම කරනවා අනිත් පැත්ත කඩාගෙන වැටලා අත්‍යවශ්‍ය තැන කඩාගෙන වැටලා යම් කාලයක් ගන්න ඕනේ ඒකට තමයි ඉස්සර අපේ කෑම මේසෙ තිබ්බේ නේද අපි පවුලෑ එකතු වෙලා දවසකට එක සැරයක්වත් එකතු වුණේ ඒකයි එකතු වෙලා බුද්ධ වන්දනාව කරේ ඒකයි. ඒවට ස්ථිර වෙලාවක් අපේ පවුල් වල තිබුණා. දැන් සමහරවිට අපේ දරුවෝ පාසල් වල එනවා මහන්සි කියලා කට්ටිය කාමරේ එකලාවට තාත්තා ගෙදර එනවා තාත්තා කාමරේ අම්මා ගෙදර එනවා අම්මා ගෙදර වැඩ ටිකක් කරන්න ඕනේ ඒ ඔක්කොම කරලා නේද ආයසරයක් එයාටත් මහන්සි ඉතින් මේ ඔක්කොම බලන්න බෑ කට්ටිය හරියට හම්බෙන්නේ නැති කට්ටියක් වගේ හොය ඉන්නවා ගෙදර ඒකෙන් තමයි ඒක මොන තරම් කාර්යබහුල වුණත් අත්‍යවශ්‍ය කාරණා අපි කරනවානේ නේද උයනවනේ කොහොම හරි කනවනේ කොහොම හරි ඔය අතරේ නේද පැය භාගයක් අත්‍යවශ්‍යම ටෙලි නාට්‍යයක් තිබ්බනම් මොන වැඩේ තිබ්බ බලනවනේ කිව්වට නේද ඒ ඒ බලපේවා දැන් කෝ දැන් කීයක් බැලුවද නේද අවුරුදු ගාණක් දැන් බලනවා කෝ ඒවා බලපේවා කෝ දැන් බැලුවද කියලා ඔක්කොම මතක නැහැ එහෙනම් ඒක ඔක්කොම මොකද ඒ මොහොතේ වින්දනය සඳහා හැබැයි අපි දරුවෙකුට ඔය වගේ අත්‍යවශ්‍ය පැය භාගයක් නිවසේ දාගන්න ඕන මේ වෙලාව මේකට. පැය භාගයක් දවසකට විනාඩි 1440යි. 1410ක් අනිත් පැත්තට දාලා. ඉතිරි 30 දරුවන්ට අවවාද දීම සඳහා දරුවන්ගේ සුව දුක් කතා කිරීම සඳහා දෙමාපියක යොදා ගන්න ඕනේ. හරි ඒ කට්ටියට මොන හරි යමක් කියලා දෙන්න ඕනේ. මම හැමදාම කියනවා ඉතිහාසය ගැන අපි කතා කරමු මේ වැඩසටහනේ ඉතිහාසය ගැන ඉදිරියේදී. අපේ දරුවන්ට අපි ඉතිහාසය කියලා දෙනවා මේ වැඩසටහනේ. හරිද? නමුත් දරුවන්ට ඉතිහාසයේ පාසලේ කියලා දෙන්නේ නැහැ කියලා අපි දොස් කියනවා. මම අහනවා අපේ දෙමව්පියන්ගෙන් ඉතිහාසය අපිට ඉස්සර කියලා දුන්නේ ඉස්සෙල්ලාම කියලා දුන්නේ පාසලෙන්ද? ජාතක කතා ටික ගැන කියලා දුන්නේ පාසලෙන්ද? නෑ කවුද? අපේ ආච්චි අම්මයි සීයයි නැත්නම් අම්මයි තාත්තයි දෙන්නා. ඇයි අපිට ඇයි අපි අපේ සිලබස් එකේ ඉතිහාසය කපලා දැම්මේ ඇයි? දෙමාපියෝ දෙමාපියෝත් එයාලගේ සිලබස් එකේ ඉතිහාසය කපලා දාලා. නේද? ඒකින්ද ළමයි ඉතිහාසය දන්නේ නැහැ. හ්ම් ළමයින්ට අවශ්‍ය කරන මානසිකත්වය සකස් කිරීම gederedi කරන්න ඕන වැඩක් තියෙනවා. ඒකින්ද මේ පිළිබඳ සාකච්ඡාවක් සම්මන්ත්‍රණයක් ඇති කරගන්න ඕනේ. ඒකින්ද අපේ දරුවෝ දැන් දන්නවා හිත් ගැන අපි බොහෝ දේවල් කතා කරලා තියෙනවා. ඔන්න ඔය වගේ මත් මත්පැන් නැත්නම් මත්ද්‍රව්‍ය භාවිතයේ තියෙන ආදීනව හොඳට මෙහි කරන්න ඕනේ. යම් හේකින් මේවා ටික කාලයක් හරි අපි පාවිච්චි කරොත් ඔළුව විකල් වෙච්ච මිනිහෙක් වගේ ජීවත් වෙන්න වෙනවා. එයාට මුළු ජීවිත කාලෙම නිකන් පිස්සු වගේ තියෙන්නේ. පීඩාකාරී චේතනාවල් හැංගීම් හරියට වැඩි යාලට. හරි ඒකනේ හරියට තරහ යන්නේ දැකලා තියෙනවද? මත්පැන් වලට ඇබ්බැහි වෙලා ඒවා ඒවා නැතුව ඉන්න වෙලාවෙ පවා නේද මිනිස්සුන්ට ඒවට ඇබ්බැහි වෙච්ච මිනිස්සුන්ට හරියට තරහ යනවද නැද්ද හරියට තරහ යනවා හැඟීම් පාලනයක් නෑ හැඟීම් ප්‍රබලව වැඩෙනවා හැම වෙලෙම හිතේ තියෙන පීඩිත තත්ත්වයක් සහනයක් සුවයක් කියන එකක් හිතේ හැදෙන්නේ නෑ ඒ වගේ පිස්සු වගේ ජීවත් වෙන්න කැමති නම් ඕවා පාවිච්චි කරලා කමන්නේ හරි පිස්සු වගේ ජීවත් වෙන්න කැමති නම් වැඩේ පටන් ගන්න මේකේ තියෙන මහා බරපතලම தත්වයක. ඊටාම බරපතල தත්වයකයි අපි අපි කෙලින්ම කකුල් දෙකෙන් හිටගෙන ඇවිදින තිරිසන් සතෙක් බවට පත් වෙන ඕන්න අන්තිමට මට කියන්න තියෙන එකයි. එයා මත්පැන් බීපු වෙලාවේ අනිවාර්යෙන් ඒ වගේමයි මත්පැන් වලින් ඒ මත්ද්‍රව්‍ය වලින් අයින් වෙච්ච වෙලාවෙත් එයා ටික දවසකින්ම අර වගේ තත්යකටපත් වෙනවා. කකුල් දෙකෙන් ඇවිදින නේද? තිරිසන් සතෙක් බවට පත් වෙන ඉතින් එහෙම වෙලා ඉන්න කැමති නම් පාවිච්චි කරන්න. හරි. ඊළඟට අපේ විශේෂයෙන් අපේ පුතාලාට තියෙන ලොකු ගැටලුවක් තමයි කණ්ඩායම්. හරි. මේ කණ්ඩායම් වල අදහසක් තියෙනවා මම ඒ වචන වලින්ම කියන්නම්. ඒක හැමෝම කියන්න ඕනේ. එතකොට ලේසි. නේද? ඒක වහලා කියන්න දෙයක් නැහැ. අප්පු බොන්නේවත් නැද්ද? කොල්ලෙක්ද? හ්ම් වැඩක් තියනවද එහෙමවත් නැත්තම් කියලා අන්න එහෙම එන්න එහෙම කතා කරන අය ඉන්නවා යාළුවෝ ඉන්නවා එතකොට දන්නවද ඒ යාළුවෝ අයින් කරන්න එපා ඒ යාළුවොත් එක්ක ඉන්න හරි හුඟක් අය කියන්නේ යාළුවෝ අයින් කරන්න කියලානේ හරි Tamanට ශක්තිය තියෙනවා නම් ඒ යාළුවොත් එක්ක ඉන්න ඕනේ ඒ වැරද්ද කරන්න නැතුව බලන්න අපේ පුතා හයි ශක්තිය තියනවාද කියලා බලන්න Tamanට ඒක කරන්න හැබැයි එහෙම බැරි නම් අයින් වෙලා නිකන් ඉන්න ඕනේ. හරිද? එහෙම බැරි නම් බෑ කියලා දැනනවනම් ඉක්මනට අයින් වෙන්න ඕනේ. අයින් වෙලා ඉන්න ඕනේ. ඒකල තමන්ගේ හිත හොන්තර ශක්තිමත් කරගන්න. ඔය වැරදි වැඩේ කරන අය කවුද කියලා පොඩ්ඩක් බලන්න. මේ ලෝකයේ උසස් තත්ත්වයෙන් ඉන්න මිනිස්සු ඉන්නවා. මුළු ලෝකෙම පිළිගැනීමකටපත් වෙච්ච මිනිස්සු ඉන්නවා. හරිද? මම එක දවසක් යමක් බලාගෙන හිටියා. එක්තරා නගරයක හරි තැබෑරුමක් අසල කුලී වැඩ කරන මිනිස්සෙක්. දිහා මට මම මොකද මම වාහනයකට වෙලා මට ඉඳ වුණා සෑහෙන වෙලාවක් වෙන වැඩක් ඉවර වෙලා එනකන් කට්ටිය මට මෙතනලා ඉඳ එනකොට මට මෙයා දිහා බලාගෙන ඉන්න අවස්ථාව හම්බුණා පැය දෙකක් විතර එක දවසක් මෙයා කරන්නේ මොනවා හරි ගිහිල්ලා එතන තියෙන ඔන්න පොලක් තිබුණා ඒ මං හිටිය නගරය ආසන්නේ. ඉතින් බොන්චි ගෝනියක් හරි මොකක් හරි එකක් උස්සගෙන ගිහලා කාට හරි ගිහිල්ලා දෙනවා. ඉතින් බරක් උස්සලා ගිහින් යන වාහනයකට බඩු ටික දානවා. දාලා ඒ වෙලාවෙම කීයක් හරි කිල්ල ගන්නවා. යනවා. ඉක්මනට එනකොට එතන බාර් එක පේන තැනකයි මං හිටියේ. මේ තැබෑරුමට දුවනවා. ගිහිල්ලා අර මම බලාගෙන ඒ මුදල එහෙමම දුන්නා. අර වීදුරුවකට තුට්ටක් ටිකක් කිල්ල ගන්න මම හිතන්නේ එහෙම දෙන තැනක් එතන. ඒ ටික බොනවා ආය එනවා හරි ඇවිල්ලා මොකද කරන්නේ ආය අර කොහේ හරි ගිහිල්ලා මුට්ටයක් අරගහනවා අරගහලා කීයක් කරනවා ඒ වගේ තුන් හතර සැරයක් මම දැක්කම යා මේ වැඩේ කරනවා බලන්න එයා එයා ඉන්නේ කොතනද කියලා එතකොට ඒ වගේ මිනිස්සු වැඩිපුර ප්‍රමාණයක් කරන වැඩක් මේක ලෝකෙ පල්ලෙහා තත්ත්වෙ ඉන්න හරි දැන් කියයි ඉහළ තත්ත්වෙ ඉන්න අයත් මේවා කරනවනේ කියලා ඒ ඉහළ තත්ත්වයේ නෙවෙයි පෙර පින්වලට භවභෝග සම්පත් හම්බෙච්ච පහළ තත්වයේ ඉන්න අය තමයි. හරි ඒ කට්ටිය ලොකු කාමර වලට වෙලා ලොකු මාලිගා වලට වෙලා පහත් විදියට හැසිරෙමින් ජීවත් වෙන අය. හරි එතකොට මේ ලෝකයේ ඉන්න පහත්ම මිනිසු කරන වැඩක් තමයි මත්පැන් පාවිච්චි කරන මත්ද්‍රව්‍ය. මොකද ඒකේ ආදීනව දැනගන්න තරම් මොලයක් නැහැ. උසස් මිනිස්සුන්ට වැඩිපුර යහපත් අය ජීවත් වෙන ඒ කියන්නේ උසස් මිනිසුන්ගේ තියෙන මානසිකත්වයට ගලප ගන්න බෑ. ඒ අයගේ ජීවිත වැඩි කල් යන්නේ නැහැ. හරිද? ඒවට පුරුදු වෙච්ච අය ලොකුවට පෙන්වනවා අපි හරි විනෝදයෙන් හරි මේකෙන් ඉන්නවා කියලා. ඊට වැඩිය විනෝදයෙන් ඉන්නවා. Tamange හිත පිරිසිදුව තියාගන්න අය ලස්සනට සින්දු කියනවා, නටනවා, තව ලස්සන දේවල් කරනවා, කලාවට බර වෙලා කටයුතු කරනවා, ලස්සනට චිත්‍ර අඳිනවා. හරිද? ඊළඟට හින්දු ලියනවා නේද? ලස්සන කතා ලියනවා, සාහිත්‍යයට සම්බන්ධ වෙනවා. ඒකුත් ලෝකේ තව උසස් රසවින්දනය, පහත් රසවින්දනය කියලා දෙකක් තියෙනවා. උසස් වින්දනය ලබන අය හරි තමයි ඔය ඔය මං කිව්ව සාහිත්‍ය, කලාව, තවන ඒකුත් හැකියාවන් වර්ධනය කරගෙන ඒ කට්ටිය පුදුම සතුටකින් ජීවත් වෙනවා. එහෙම දේවල් කරා එහෙම දේවල් කරන අය කරන කරන දේවල් අනිත් අයට කරන්න බැරි දේවල්. ඒකෙන්ද යාළා මේ සමාජයේ වීරයෝ බවට පත් වෙනවා. හරිද? බොහෝ සාහිත්‍ය දරයන් ගත්තොත් එහෙම යාළා වීරයෝ බවට පත් වෙච්ච අය. ඒ ඒ විතරක් නෙවෙයි නොයෙකුත් නිර්මාණ දැන් මම නිකන් කියන්නම්. ගුරුත්වාකර්ෂණය හොයාගත්තේ අයිසක් නිව්ටන් නේද? මම අහනවා ඔය ඇපල් ගෙඩිය වැටෙන වෙලාවේ හරිද? ඇපල් ගෙඩියක් පල්ලෙහාට වැටුණානේ නේද? ඒ වැටෙන වෙලාවේ එයාට ඒක අනිත් අයගේ චින්තනයට වඩා වෙනස් චින්තනයකින් දැක්ක අය. ඇයි මේක පල්ලෙහාට වැටෙන්නේ? මේ ලෝකෙ මිනිසුන්ට ඒක හිතුන්නේ නැහැ. නේද? හිතුන්නේ නැහැ. උඩ තියෙන එකක් පල්ලෙහාට වැටෙනවා කියන එක. ඉස්සර මිනිසුන්ට ලෝකේ ගෝලාකාරයි කියලා හිතුන්නේ නැහැ. හිතන්න බැරි වුණා ඒක. නේද? ඇයි මේ ඉන්න විදිහට ඒ කොහොමද එහෙම වෙන්නේ? එහෙම මේක රවුමක් වගේ දෙනවා. යට ඉන්න කට්ටිය පල්ලෙහාට වැටෙන්න ඕනේ. එහෙමයි හිතෙන්නේ. නේද? ඇත්තනේ එහෙම හිතනොත් එහෙම පල්හැරව ඒක ඔළුවෙන් හිටගෙන දින්න එකක් tie කියලා එහෙම හිතන්නේ නැති කාලෙ මිනිස්සු දෙවියන් ලොකු විරෝධයක් අරගෙන ගියා. අරගෙන ගියා ලෝකේ ගෝලාකාරයි කියන සමහර මිනිස්සුන්ව මරලා දැම්මා. නේද? නමුත් අන්තිමට මේක ඔප්පු වෙලා පෙවුණා. ඒ තමයි ඒ සාමාන්‍ය චින්තනයෙන් ඔබට ගිය උසස් චින්තනය ආවට අයිසක් නිව්ටන් කියන ඒ උසස් මනුස්සයාට මේ පල්ලෙහාට වැටෙනකොට මේ ඇපල් ගෙඩිය මේ දෙයා කල්පනා කරා ඇයි මේක පල්ලෙහාට වැටුනේ ඒකෙන් තමයි ගුරුත්වයේ තියෙන ආකර්ෂණය කියන එක ගැන සංකල්පය හැදුනේ ඒ අන්තිමට ගුරුත්වාකර්ෂණයට ඒ බලය බලය මොකද්ද කියලා පවා හොයාගත්තා එතකොට මං අහන්නේ එයා පුංචි කාලේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා හිටිය කෙනෙක් නම් අද ඒ ගහ යටට වෙලා නිදහසේ එයා ඉඳීද නෑ ඉන්න. එහෙනම් එතන ඉන්නේ මොනව කරලාද? කොහේ හරි නේද? මද්ද්‍රව්‍ය පාවිච්චි. මද්ද්‍රව්‍ය පාවිච්චි කරලා හිටියනම් එයාට ඒ වගේ චින්තනයක් එයිද? නෑ ඉන්නේ නෑ. නේද? ඒ නිදහස් චින්තකයෙක් වෙන්න, උසස් චින්තකයෙක් වෙන්න කවදාකවත් බෑ මද්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙකුට. අනිත් එක තමයි මද්ද්‍රව්‍ය පාවිච්චි කරන අය පිළිබඳව කරලා තියෙන පරිශන තියෙනවා. හරිද? අපි ඕනනම් මේ වැඩසටහනෙම පෙන්වන්න මම සූදානම් කරන්නම්. ඒ කට්ටියගේ ශරීරයේ ස්වභාවයන්. සාමාන්‍ය මනුස්සයාට වැඩි ඉක්මනට විකෘති වෙන හැටි, මූණ විකෘති වෙන හැටි. හරිද? ඒ ඒක ප්‍රසිද්ධ අය ඉන්නවා. තා ප්‍රසිද්ධව හිටපු ලස්සන මූණු තිබ්බ සමහර අයගේ ඉතා කෙටි කාලෙකින් මූණ වෙනස් වෙන හැටි, විකෘති පෙනුමක් එන හැටි, අප්‍රසන්න, ඒ කියන්නේ ප්‍රියජනක නැති වෙන හැටි, ඒ ඒ ඒ හැඩතල ඔක්කොම වෙනස් වෙන විදිහ. එතකොට අපිට ප්‍රියමනාප විදිහට ලස්සනට දැන් ඔය දැන් අපේ දරුවන්ගේ මූණු නේද? කළු වුණත් සුදු වුණත් එයාලා හරීම ප්‍රියමනාපයි. නේද? අපේ දුවලා පුතාලා හරි ප්‍රියමනාපයි. මිනිස්සුන්ට දැක්කහම කතා කරන්න නේද? hina වෙනකොට ලස්සනයි. ඒ ඉන්නේ ඒ ප්‍රියමනාප ගතිය කෙටි කලකින්ම නැති වෙලා ගිහලා මූණ දිහා බලන්න බැරි තරම් අප්‍රසන්න ස්වභාවයකට පත් වෙනවා. ඉතින් කැමතිද කැත වෙලා ජීවත් වෙන්න? අනිත් පැයට අප්‍රසන්න වෙලා ජීවත් වෙන්න කැමතිද? නෑ නේද? ඉතින් ඒකෙන්ද ඕවා ඔක්කොම හිතන්න ඕනේ. හරිද? කවුරු හරි අපිට මේ ගෙනත් දෙන දේ වහා කෙනක් දෙනවා වගේ කියලා කවුරු හරි තමන්ගේ යාළුවෙක් කියනවා නම් ඔයා මත්පැන් පාවිච්චිර ගන්න මාත් එක්ක එකතු වෙන්න කියලා කියනවා නම් ඒ යාළුවව බේරා ගැනීමේ වගකීම කරත ගන්න. හරිද? මගේ යාළුවෙක් මට කියනවා නම් අපේ පුතේකට කියනවා නම් මේක කරන්න ඕන කියලා ඒ වෙලාවෙම අදිෂ්ඨානයක් ගන්න හරි මෙයා මට මේක කියන්නේ මෙයා ලොකු අමාරුවක වැටලා ඉන්න හින්දා මං කොහොම හරි මෙයාව බේර ගන්නවා කියලා බේරා ගැනීමේ අදිස්ථානයක් හිතට ගන්න. ඒක තමයි අපේ තියෙන සත්පුරුෂකම. කල්යාණ මිත්‍රකම. ඒක තමයි වටින්නේ. බැරි නෑ. හරි වැරද්දකට අහු වෙච්ච කෙනෙක්ව බේර ගන්න පුළුවන් හොඳම කෙනා තමයි එයාගේ යාළුවා. හරිද? වැරද්දකට අහු වෙච්ච නැති කෙනෙක්ව වැරද්දට අල්ලා දාන්න, වැරද්දට ඇදලා දාන්න ඉන්න ප්‍රබලම කෙනා යාළුවා අම්මා තාත්තටත් වැඩිය. ඒ වගේම තමයි වැරද්දකට අහුවෙච්ච කෙනෙක්ව කරුණාවෙන් මෛත්‍රියෙන් එයාව අනේ මට මේ මේ තැනත්තා මෙන්න මේ තත්ත්වයටපත් වෙන මුළු ජීවිතේම දුක් විඳිනවා. මේ මගේ යාළුවෙක්නේ නේද? මගේ අම්මා තාත්තා වගේ මෙයාටත් අම්මා තාත්තා ඉන්නවනේ අම්මා තාත්තලා කොච්චර ආදරේද මෙයාට නේද? එහෙම හිතලා මම මගේ යාළුවාව බේර ගන්නවා කියලා බෝධිසත්වයෙක් වගේ හැදෙන්න ඕනේ අපේ දුවලා පුතා. හරිද? ඔයාලට පුළුවන් ඒක කරන්න. ඒක කරන්න පුළුවන්. ඒ කරන්න බැරි නම් පුළුවන් කෙනෙකුට මුණ ගැස්සන්න හරි ඕන. ඒක හරි භයානක දෙයක් විදිහට හිතන්න ඕනේ. හරිද? ලොකු අනතුරක් වෙලා තියෙන්නේ කියලා මගේ යාළුවාට මගේ පන්තියේ ඉන්න යාළුවාට ලොකු අනතුරක් වෙලා තියෙන්නේ. එයා මේකෙන් මහා විපත්තියකට පත් වෙනවා. මගේ යුතුයකම තමයි මෙයා බේරගන්නයි කියලා ඒක කරට ගන්න. ඒක හිතට ගන්න. මේ දේවල් තව කියන්න කියලා කියලා අපි ළඟට හරි කමන්නේ ඒක එකතු කරගෙන එන්න අපි අවශ්‍ය කරන උපදෙස් ටික ලබා දෙන්න. එහෙම කරලා එයාලට හරි ආදරෙන් සලකන්න ඒ වගේ ඒ වගේ ඒ වගේ තත්යකටපත් වෙච්ච අපේ දරුවෝ එවැනි තත්යකටපත් වෙලා තියෙන්නේ තමන්ගේ යාළුවා වුණත් තත්යකටපත් වෙලා තියෙන්නේ නොදැනුවත්කම හින්දා. එයාලට ගොඩක් ආදරය කරන්න. ආදරෙන් සලකලා ඒ කට්ටිය බේර ගන්න කටයුතු කරන්න ඕනේ. ඊළඟට අපි වැඩියෙන්ම හිතන්න ඕන ඊළඟ කාරණාව තමයි මේක වෙනම පෞද්ගලික දෙයක් වුණා කියන්නේ සාමාන්‍යයෙන් සමස්තයක් වශයෙන් ගත්තොත් අපේ රටේ ಜಾති වශයෙන් මිනිස්සු බෙදෙනවා. හරිද? ಜಾති වශයෙන් බෙදුනහම අපිට රටක් ජාතියක් ආගමක් කියලා ජාතියක් තියෙනවා නේද? එතකොට එතකොට දැන් මේ බණ අහන අයගෙන් වැඩිපුර පිරිසක් බෞද්ධ සිංහල. එතකොට අපි පුංචි පරිශ්‍රණයක් කරොත් මේ රටේ අපිට පේන්න තියෙන දේ වැඩියෙන්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්නේ වැඩියෙන්ම මත්පැන් වලට ඇබ්බැහි වෙලා ඉන්නේ සිංහල බෞද්ධ මිනිස්සු. ප්‍රතිශතයක් වශයෙන් ගත්තාම එහෙමයි. හරි මේ කියන්නේ ප්‍රමාණයනේ ප්‍රමාණය කිව්වහම අපි හිතයි මේ ප්‍රමාණය කිව්වහම අපිට හිතෙයි මේ අපි වැඩියෙන් ඉන්නේ කියලා. නෑ ඒකෙන්දනේ ප්‍රතිශතයක් වශයෙන් ගත්තාම මේ වෙනකොට ඒ වගේ තොරතුරු තියෙන මොන තරම් වැඩියෙන් අපේ කට්ටිය. ඊළඟට ද්‍රවිඩ අපේ දුවලා පුතාලා. අඩුවෙන්ම මුස්ලිම් දුවලා පුතාලා බොහොම අඩුයි ඒ වගේ තත්ත්වයකට පත් වෙලා තියෙනවා. එතකොට හැම જાතියක්ම දිනු වෙන්න ඕනේ. එහෙනම් සිංහල බෞද්ධ ජාතිය ඉන්න සිංහල ජාතියේ බෞද්ධ මිනිස්සු වේගෙන් පිරිහීමකට ලක් වෙයි. එහෙනම් දරුවන් දරුවන්ට තමන්ගේ ජාතිය ගැන හැඟීමක් තියෙනවා නම් මේ වැඩේට ලෑස්ති වෙන්න එපා. ආය තමයි සමහර අය ඉන්නවා සමහර ජාතීන් ඉන්නවා මේ රටේ අපේ දුවලා පුතාලව දාන්නවා කියන්නේ දැන්නේ. කූට උපක්‍රම කරනවා එක ජාතියක් විනාශ කරන්න. ඒකට මොකද කරන්නේ? කට්ටිය වැඩි හිටිය අය හිමින් කරේ මේ වගේ දේවල් ගෙනල්ලා ජාතියක් අරමුණු කරගෙන දෙනවා. සිංහල බෞද්ධ දරුවන්ට, සිංහල ක්‍රිස්තියානි දරුවන්ට හරිද වැඩිපුර මේවා ලබා දෙන්නට පිඹුරුපත් හරස් කරලා ඒ පාසල්වට මේවා විකුණන්න ඒක අර ජාතියක් නැසීමේ අදහසින් පවා මේ දේවල් කරනවා. ඒතර අපිව අහු වෙනවා. ලෝකයේ මිනිස්සුත් අපේ රටේ මද්ද්‍රව්‍ය කියලා ජාතියක් තිබුණ නැහැ. හරිද? අපේ තියෙන මේ සමගිය කඩන්න අපේ කොන්ද කඩන්න මත්පැන් බොන අය තමයි උසස් අය කියලා සංකල්පයක් හදලා මෙහෙට මත්පැන් ගෙනල්ලා දැම්මා. ඉතින් අපි කාගේ හරි ලනු කාලා ඉන්නේ. මද්ද්‍රව්‍ය ටිකක් කටේ දාගන්න වුණොත් යම් දවසක දැන්ට එහෙම වෙලා තියෙනවනම් හැම වෙලෙම හිතන්න මමගේ ජාතිය පාවා දෙනවා කියලා. හරිද? අපේ දරුවන්ට ජාතික ආගමික හැඟීම් එනවා නේද? ඒවා ඔක්කොම පාවා දෙනවා. මම මහා නිග්‍රහයක් කරන කෙනෙක්. කියලා තමන්ගේ කෙනා බේර ගන්න කටයුතු කරන්න ඕන බොහෝම වීරයෙකින් ඒ කටයුතු කරොත් අපිට වැඩි දවසක් යන්න ඉතල ලොකු වැඩක් කරන්න පුළුවන්. ඉතින් අන්තිමට අපි තමයි එකතු වෙලා අපේ දරුවෝයි අපි එකතු වෙලා තමයි මේ වැඩේ ඉස්සරහට අරගෙන යන්න ඕනේ. එහෙනම් මත්පැන් මත්ද්‍රව්‍ය කියන ඒවා වහ බොන එක ඊට වැඩිය හොඳයි වගේ අදහසකින් ඉන්න ඕනේ. වහ බොන එක ඊට වැඩිය හොඳ නෑ. නේද? නමුත් ඒ වහ බොනවා වගේ නේද? වහ බොනවා වගේ වැඩක් මේක කියලා තමන්ගේ හිතේ තියාගන්න ඕනේ. අනිත් අයව බේරගන්න ඕනේ. ඉතින් මේකට දැන් අපි මේ ටික අහගත්තානේ. අහගත්ත වෙලාවේ අපේ දුවල පුතාලා දැන් ලොකු හැඟීමක් වෙනවා මන්නම් කවදාකවත් මේක කරන්නේ නැහැ කියලා. අපි දන්නවා අපි හැඟීම් ගැන කතා කරා, චේතනාවල් ගැන කතා කරා. ඒක නොවෙන්න නම් මොකද කරන්න ඕනේ? දැන් අපි පැයකට ආසන්න කාලයක් මේ මද්ද්‍රව්‍ය වල තියෙන ආදීනව කතා කරා. දැන් අපිට ලොකු හැඟීමක් තියෙනවා මන්නම් ජීවිතේට මේක කරන්නේ කියලා. ඒ හැඟීම ඉපදුනේ පැයක් මාත් එක්ක කතා කරන ගමන් ඒවා අර තිරිසංගත වෙන හැටි නේද? තිරිසන් සිත් පහළ වෙන හැටි ඒවා මතක් කරපු හින්දා. එහෙනම් ඔය හැඟීම දිගටම තියාගන්න සහ තියෙන හැඟීම වැඩි කරන්න ඕන අපි. මේ මතකද මම වයිහන්දිය ගැන කියලා දුන්නා. නේද? රූපවාහිනිය මේ පැත්තක පාඩම් මේසේ මේ පැත්තක. මම දැන් ඉන්නේ වයිහන්දි. නේද? කොයි පැත්තටද මම යන්නේ වැඩියෙන්ම කැමති පැත්තට. එහෙනම් මතකද අපි අරමුණකට යනකොට කරන්න ඕනේ ඒවා කතා කරා. නේද? එතකොට වැඩියෙන්ම අද ගියේ රූපවාහිනිය පැත්තට නම් හෙටත් ඕකම වෙනවා. ඒකින්ද මම හෙට ওই වෙලාව වෙන්න ඉස්සෙල්ලා පාඩම් කරන පැත්තට තියෙන කැමැත්ත වැඩි කරගන්න ඕනේ රූපහායගත තියෙන කැමැත්තට වැඩි කියලා අපි මූල මූල මූල ධර්මයක් කතා කරා. මතකද ඒ වගේ මද්ද්‍රව්‍ය කියන පැත්තට පොඩි කැමැත්තක්වත් ඇති වෙන්නේ නැති විදිහට අපි අපේ හිත හැමදාම පවත්වන්න ඕනේ. ඒකට ඒවා මෙනෙහි කරෙන් කරේ මෙනෙහි කර කර මෙනෙහි කර ආසාවක් ඇති වුණොත් මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර යටපත් කරන්න ඕනේ. අපේ ජාතියේ ප්‍රතිපත්තිය තමයි අපේ ජාතියේ නේද අපි කියන්නේ මේක මගේ විලාසිතාව කියලා තියෙන it's my style කියලා නේද ඔය හැමතැනම ඔය ගහගෙන තියෙන එක එක එක ආඩම්බර වචන තියෙන්නේ නේද එහෙනම් ඒ විදිහට අපි මොකද කරන්නේ මේක තමයි අපේ ජාතියේ ස්ටයිල් එක මේ තමයි නව පරපුරේ ඉන්න අයගේ නේද ක්‍රමේ වැදගත් මිනිස්සුන්ගේ ලක්ෂණය තමයි මද්ද්‍රව්‍ය ප්‍රතික්ෂේප කරන එක කියලා හැම වෙලෙම හිතන්න එහෙම හිතලා තමන්ගේ ජීවිතයට ඒවා එකතු කරගන්න ලොකු හැඟීමකින් කටයුතු කරන්න මම හිතන්නේ ලොකු දෙයක් කරන්න පුළුවන් අපේ දොර පුතාලට නේද ලොකු ශ්‍රේෂ්ඨ මිනිස් බවට පත් වෙන්න. ඉතින් හැමදාම තත් ප්‍රාර්ථනා කරන විදිහට අපේ දරුවෝ වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. රටට ජාතියට මහා සේවයක් කරන මහා විද්වතුන් බවට පත් වෙන්න ශ්‍රේෂ්ඨ පුරවැසියන් බවට පත් වෙන්න හැම කෙනාටම කායික ශක්තිය මානසික ශක්තිය ලැබේවා යෝධ බල යෝධ ශක්තිය ලැබේවා කියලා අපේ දරුවෝ ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.